ප්‍රතිපත්ති පූජාව ලෝතර බුදු බවට පැමිණ 45 වසරක් ලෝ වැඩ කළා වූ තථාගතයන් වහන්සේ පිරිණිවීම සඳහා කුසිනාරා නුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩ වදාරා සල් රුක් දෙකක් අතර පනවන ලද මංචකයෙහි මතු නොනැගී සිටින සෙයියාවෙන් සයනය කළ කල්හි දෙවියෝ මල් සඳුන් සුණු වලින් හා සංගීතයෙන් හා අනේක තූරෙන්ද පූජා පවත්වන්නට ඌහ. ඒ මහා පූජාව පවත්වන කලෙහි තථාගතයන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේ අමතා මෙසේ වදාළසේක. නකෝ ආනන්ද එත්තාවතා තථාගතෝ සක්කතෝ වා හෝති ගරුකතෝ වා මානිතෝ වා පූජිතෝ වා අපචිතෝ වා යෝකෝ භික්ඛු වා භික්ඛුනී වා උපාසකෝ වා උපාසිකා වා ධම්මානු ධම්ම පටිපන්නෝ විහෙරති සාමීචි පටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කාරෝති ගරු කරෝති මානේති පූජේති පරමාය පූජාය තස්මාතිහානන්ද ධම්මානු ධම්ම පටිපන්නා විහරිස්සාම සාමීචි පටිපන්නා අනුධම්මචාරිනෝති ඒ වංහි වෝ ආනන්ද සික්ඛිතබ්බන්ති පරිනිබ්බාන සුත්ත තේරුම ආනන්දය මෙතකින් තථාගත තෙමේ සත්කාර කරන ලද්දේ හෝ ගරු කරන ලද්දේ හෝ සිතින් ආදරය කරන ලද්දේ හෝ පූජා කරන ලද්දේ හෝ අභිවාදනාදිය කරන ලද්දේ හෝ නොවේ යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ නව ලෝකෝත්තර ධර්මයට පැමිණීමේ పూර්ව භාග ප්‍රතිපදාවෙහි යෙදෙමින් වෙසේනම් නව ලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසේනම් නව ලෝකෝත්තර ධර්මයට පැමිණීමේ ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසේනම් හෙතෙමේ තථාගතයන් වහන්සේට සත්කාර කෙරේ ගරු කෙරේ සිතින් ආදරය කෙරේ අභිවාදනාදිය කෙරේ ආනන්දය එබැවින් තෙපි නව ලෝකෝත්තර ධර්මයට පැමිණීමේ పూర్ව භාග ප්‍රතිපදාවෙහි යෙදෙන්නෝම වෙමු යයි නව ලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ වෙමු යයිද ධර්මයට අනුව හැසිරෙන්නෙම වේ යයිද මෙසේ හික්මිය යුතුය සදහවත් වූ තථාගතයන් වහන්සේට මල් පහන් සුවඳ ආහාර පාන යනාදිය බොහෝ පුදති. එහෙත් ඒවායින් උන්වහන්සේට උවමනාවක් නැත. ඒවා ලැබීමේ බලාපොරොත්තුවක්ද උන්වහන්සේට නැත. උන්වහන්සේ බලාපොරොත්තු වන එක් දෙයක් ඇත. එනම් මහජනයා විසින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීමය. තථාගතයන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් බොහෝ දුක්ගෙන පෙරුම් පුරා බුදු බව ලබාගත්තේ අනුන්ගේ පූජා සත්කාර ලැබීම සඳහා නොව මහජනයා සම්්‍යක් ප්‍රතිපදාවෙහි යෙදවීම සඳහාය. එබැවින් උන්වහන්සේ බලාපොරොත්තු වන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යමෙක් යෙදේ නම් එය උන්වහන්සේ තමන් වහන්සේට පූජාවක් කිරීමක් ලෙස සැලකති. එබැවින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම තථාගතයන් වහන්සේට පූජා කිරීමක්ද වේ. සුවඳ මල් ආදී ද්‍රව්‍යයන් මෙන් Taman පුරණ ප්‍රතිපත්තිය තවත් කෙනෙකුට පූජා කළ හැකි දෙයක් නොවේ. මෙකල බොහෝ දෙනා ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි යනාදීන් කියා ප්‍රතිපත්ති පූජාවේ කියා එකක් කරතත් එසේ කිරීමෙන් යම්කිසි ප්‍රයෝජනයක් නොපෙනේ. නානාවිධ පූජා කොට ඒවායින් නොඑක් අනුසස් ලැබූ අයගේ කතා බොහෝ ගණනක් අපදාන විමානවත්තු ආදී බණ පොත්වල දක්නට ලැබේ. ප්‍රතිපත්ති පූජාවේ කියා දෙයක් යම් කිසිවෙකු විසින් කරන ලද බවක් කියවෙන කතාවක් කිසි තැනක නොදක්නා ලැබේ. ইহත දැක් වූ දේශනා පාඩයෙන් කියවෙන්නේ ප්‍රතිපත්තියෙන් පිදීමේ කියා අමුතු දෙයක් කිරීමට නොව පිළිවෙත් පිරීමම පූජාවක් වන බවය. ප්‍රතිපත්ති පූජාව වරදවා තේරුම්ගත් ඇතැම්හු බුදුරදුන් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයයි වදාරා තිබෙනවාය. දන් දීම, මල් පහන් පිදීම ආදී ආමිස පූජාය. ඒවා නොකලාට අප ළඟ ප්‍රතිපත්තිය තිබෙනවාය කියමින් නිකම්ම සිටිති. ගිහියාගේ සම්‍යක් ප්‍රතිපදාව ප්‍රතිපත්ති පූජාව පරිණිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය. යෝපනතිසු සරණේසු පංචසු සීලේසු දසසු සීලේසු පරිපූර්ණකාරී හෝති මා සස්ස අට්ඨ උපෝසත කරෝති දානං දේති ගන්ධ පූජං මාලා පූජං කරෝති මාතරං උපට්ඨාති පිතරං උපට්ඨාති ධම්මිකෝ සමන බ්‍රාහ්මණේ උපට්ඨාති අයං ධම්මානු ධම්ම පටිපන්නෝ නාම හෝති තේරුම යමෙක් තිසරණ පංචශීලය දස සීලය සම්පූර්ණ කෙරේද මාසේහි පොහෝ දින අටෙහි පෙහෙවස් වෙසේද දන් දෙයිද සුවඳ පූජා කෙරේද මල් පූජා කෙරේද මවට උපස්ථාන කෙරේද පියාට උපස්ථාන කෙරේද ධාර්මික ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට උපස්ථාන කෙරේද ඒ තනත්තා ධර්මය අනුව පිළිපන්නේ නම් වන්නේය මේ අටුවා පාඨයෙන් දැක්වෙන්නේ දන් දීම සුවඳ මල් පිදීම මව්පියන්ට ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කිරීම යන මේවා ධර්මානුධර්ම ප්‍රතිපatti භවය ප්‍රතිපත්තිය සම්‍යක් ප්‍රතිපatti මිත්‍යා ප්‍රතිපatti වශයෙන් දෙආකාර වේ මේ ප්‍රතිපatti පූජා කතාවෙහි අදහස් කරන්නේ සම්‍යක් ප්‍රතිපත්තියයි එනම් බුදුරජාණන් වහන්සේ විසින් නොකල යුතුයයි වදාළ දේවල් වලින් වැළකීමත් කල යුතුයයි වදාළ දේවල් කිරීමත්ය යමෙක් බුදුරදුන් විසින් කළ යුතුයයි වදාරා ඇති. දානාදී පින්කම් වලින් කුමක් හෝ කෙරේනම් එය ප්‍රතිපත්ති පූජාව බව දත යුතුය. ප්‍රාර්ථනාව මරණින් මතු සුගතියෙහි උපදවා සම්පත් ලබා දීමේ ශක්තියක් පින්වල ඇත. එබැවින් පින් කළ තැනැත්තා කොහි හෝ සුගතියක උපදින්නේය. සුගතිය උවද සෑම තැනම යහපත් නැත. මිසදුටුවන් වෙසෙන පව්කම්හි ඇලී ගැලී වෙසෙන පව්කමින් ජීවත් වන මිනිසුන් අතර තමා කළ කුසල බලයෙන් උපනහොත් ඒ තැනැත්තාට සිදුවන්නේ තමා ඇසුරු කරන ඒ මිනිසුන් අනුව පව්කම් කොට අපාගත වීමටය. දෙව්ලොව උවද සම්පත්තියෙන් මත්ව ධර්ම සංඥාවක් නැතිව කල්යවන දෙවියන් වෙසෙන තැනක උපනහොත් තමා කළ පින් අවසන් වීමෙන් පසු අපාගත විය හැකිය. එබැවින් පින් කරන්නෝන් විසින් පවින් තොරව වෙසෙමින් ඉදිරියටත් පින්කම් කර ගැනීමට අවකාශ ලැබෙන තැනක ඉපදීමට පැතිය යුතුය. කුසලං කම්මං කତ୍වා ඒකස්මින් තානේ පත්තනං කාතුම් වට්ටති යනුවෙන් කුසල් කොට යම් කිසි සුදුසු ස්ථානයක ඉපදීම පැතිය යුතු බව සංඛාරූපපති සූත්‍ර අටුවාවෙහිද කියා ඇත්තේය. මුදල් ඇතියෙකුට මුදලින් තමා කැමති දෙයක් ගත හැකි වාක් මෙන් පින් ඇති තැනැත්තාට ප්‍රාර්ථනා කළාම ඒ පිනෙන් තමා කැමති තැනකට යා හැකිය. යා යුත්තේ සොයාගත යුත්තේ පවින් වැළකී පින දියුණු කරගත හැකි තැන්ය. කිසිම ලෞකික සම්පත්තියක් ස්ථිර නැත. අද දෙව්ලොව දෙවඟනන් පිරිවරාගෙන විසිතුරු දෙව් විමන්වල උසස් ලෙස කම් සැප විඳින තැනැත්තා සමහර විට හෙට තිරිසනෙකි නැතහොත් ප්‍රේතයෙකි සමහර විට සංජීවාදී නරකයක ඉපද ගිනි දැලින් වෙලී සිටින්නෙකි මේ ලෝක ස්වභාවයය සැප සොයන පින් කරන අය විසින් බලාපොරොත්තු විය යුත්තේ කලකදී පිරිහි නොයන ස්ථිර සම්පත්තියකි. ස්ථිර සම්පත්තිය නම් නිර්වාණ සම්පත්තියයි. එය වැඳුම් පිදුම් කිරීම ආදී කාමාවචර කුසල් වලින් ලැබිය හැක්කක් නොවේ. ඒවා නැතිවද එය නොලැබිය හැකිය. කාමාවචර කුසලය නිවන් ලැබිය හැකි ත්‍රි හේතුක උත්පත්තියක් ලබා දෙන්නේය. එහි සිට විදසුන් වඩා මගඵල ලබා ස්ථිර සම්පත්තිය වන නිවනට පැමිණිය හැකිය. අකුසලයෙන් ලබා දෙන අහේතුක ආත්මභාවයක සිට නිවන් නොලැබිය හැකිය. නිවන් ලබා දෙන නිවනට පමුණුවන ශක්තිය කාමාවචර කුසලයේහි නැතද කාමාවචර කුසලය කොට මේ කුසලය මට නිවන් ලැබීමට හේතු වේ යයි පැතුම එය නිවන් ලැබීමකට උපකාර වේ. කාමාවචර කුසලයේ උපකාරයේ නොමැතිව නිවන් නොලැබිය හැකිය. නිවනට පැමිණීමට සියලු කෙලෙසුන් නසා රහත් විය යුතුය. ඇතැම්හු ඊතා පහසුවෙන් අරහත්වයට පැමිණෙති. ඇතමුන්ට අරහත්වයට පැමිණීමට බොහෝ දුක් ගන්නට සිදුවේ. පසේනදී කුසල් රජුගේ ඇමතියෙකු වූ සන්තති මහා මාත්‍ය තෙමේ නාටිකාංගනාවකගේ මරණයෙන් වූ ශෝකය ඉවසිය නොහැකිව එය සංසිඳුවා ගැනීමට බුදුරදුන් වෙත ගියේය. බුදුන් වහන්සේ ඔහුට යම් පොබ්බේ තං විසෝදේහි පච්ඡාතේ මාහෝ කිච්චනං මජ්ජේච නෝ ගහෙස්සති උපසන්නෝ චරිස්සති යන ගාථාව දේශනා කළ සේක. එය ඇසීමෙන් සන්තති මහා මාත්‍ය තෙමේ එකෙනෙහිම ගිහිව සිටම සකල ක්ලේශයන් ප්‍රහාණය කොට අරහත් ඵලයට පැමිණියේය. බාහ්‍ය දාරුචිරිය බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේ උන්වහන්සේ සවැත් නුවර පිලිසිගා වඩින අවස්ථාවකය. දාරුචීරියගේ බලවත් ඉල්ලීම නිසා තථාගතයන් වහන්සේ වීතියේ සිටගෙනම තස්මාතිහ තේ බාහිය ඒවං සික්කිතබ්බං දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති එවංහි තේ බාහිය සික්කිතබ්බං යතු කෝතේ බාහිය දිත්තේ දිත්ත මත්තං භවිස්සති සුතේ සුත මත්තං භවිස්සති මුතේ මුත මත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති තතෝ ත්වං බාහිය නතේන යතෝ ත්වම් බාහිය න තේන තතෝ ත්වම් බාහිය න තත් යතෝ ත්වම් බාහිය න තත් තතෝ ත්වම් බාහිය නේවිද න හෝරං න උභය මන්තරේන ඒසේවන්තෝ දුක්ඛස්ස යන මේ ධර්මයේ දේශනා කළ සේක එය සූදාරුචිරිය ඒ ධර්මය අනුව හිත යවා එතනදීම සව කෙලසුන් නසා අරහත් ඵලයට පැමිණියේය. ඇතැම්හු විස්සර වශයෙන් දේශනා කරන ධර්ම දේශනයක් ඇසීමෙන්ම පහසුවෙන්ම රහත් වෙති. ඇතැම්හු පැවිදි වන්නට හිසකේ බානා අවස්ථාවේදීම තච පංචක කමඨහන මෙනෙහි කොට රහත් වෙති. ඇතැම්හු පැවිදිව දින ගණනකින් රහත් වෙති. චක්කුපාල තෙරුන් වහන්සේට රහත් වීමට තෙමසක් නොනිදා ඇස් අන්ධවන තුරු භාවනා කරන්නට සිදුවිය. කාලවල්ලී මණ්ඩප වාසී මහා නාග තෙරුන් වහන්සේට රහත් වීමට සත්වසක් නොනිදා භාවනා කරන්නටත් නැවත සොළොස් වසක් ගත පච්චාගත වත පුරමින් භාවනා කරන්නටත් සිදුවිය. ආලින්දක වාසී මහා පුස්සදේව තෙරුන් වහන්සේට 19 වසක් ගත පච්චාගත වත පුරමින් භාවනා කරන්නට සිදුවිය. මහා සීව තෙරුන් වහන්සේට 30 වසක් නොනිදා භාවනා කරන්නට සිදුවිය. බාහ්‍ය දාරුචිරියට ධර්මය කන වැටුණු විගසම අරහත්වයට පැමිණිය හැකි වූයේ පදුමුත්තර බුදුරදුන් දවස වහා ධර්මය අවබෝධ කරගත හැකිවීම පතා පින් කර තිබූ බැවිනි. පින් කළ අවස්ථාවලදී පහසුවෙන්ම ධර්මාවබෝධය කරගත හැකිවීම පහසුවෙන් නිවන් ලැබිය හැකිවීම පැතූහොත් කාහට උවද වැඩි කරදර නොවිඳ රහත් විය හැකි විය යුතුය. ඒ නිසා එසේ ප්‍රාර්ථනා කිරීම සඳහා ඉමිනා පුඤ්ඤ කම්මේන සුඛාය පටිපත්තියා පාපුනීයාමි නිබ්බාණං අජරං අමරං වරං යන ප්‍රාර්ථනා ගාතාව මෙහි වන්දනා ගාථා කාණ්ඩයේ දක්වා ඇත. මෙය සැලකිය යුතු කරුණකි. එබැවින් බුදුගොස් හිමියන් විසින්ද පාපුනන්තු විසුද්ධාය සුඛාය පටිපත්තියා අසෝක මනුපායාසං නිබ්බාන සුඛමුත්තමං යයි සුඛ ප්‍රතිපදාවෙන් සැමට නිවන් ලැබීම ප්‍රාර්ථනා කර තිබේ. ප්‍රාර්ථනා සිද්ධියට සිල්වත් බව විශේෂයෙන් උවමනාය. එබැවින් ඉච්ඡති භික්ඛවේ සීලවතෝ චේතෝ පනිදි විසුද්ධත්තා පේයාල තංචකෝ සීලවතෝ වදාමි නෝ දුස්සීලස්ස යනුවෙන් මහණෙනි සිල්වතාගේ ප්‍රාර්ථනාව විසුද්ධ නිසා සිද්ධවන්නේය ඒ ප්‍රාර්ථනා සිද්ධිය සිල්වතා ගැන කියමි. දුස්සීලයා ගැන නොකියමි. අංගුත්තර අට්ඨක නිපාතයේ වදාරා තිබේ. දුස්සීලයාගේ ප්‍රාර්ථනාද සර්වාකාරයෙන් සිදු නොවන්නේ නොවේ. සමහර විට සිදුවේ. එහි සිද්ධිය අනියතය. සිද්ධ උවද සිල්වතාට මෙන් දීප්තිමත්ව පුණ්‍ය ඵලය නොලැබේ. සීලේහි පිහිටා කරන කුසලය මහත් ඵලයයි කියා ඇති බැවින් පින්කම් කිරීමට పూర్ව භාගයේහි බෞද්ධයෝ පන්සිල් ගනිති. එහෙත් ඒ ගන්නා පංචශීලය පින මහත් ඵල වීමට ප්‍රමාණවත් වේදැයි නොකිය හැකිය. පින මහත් ඵල වීමට නම් කවදත් පංච දුෂ්චරිතයෙන් වැළකී සිල්වත්ව සිටිය යුතුය. දුසිල් භවය කියනුයේ ප්‍රාණඝාතය ආදී පව්කම් කිරීමය. සිල්වත් භවය කියනුවේ ඒ වායෙන් වැළකී සිටීමය. පව්වලින් වැළකී සිටීමක් නැතිව නිකම්ම පන්සිල් සමාදන් වීමෙන් සිල්වත් නොවේ. දුස්සීලයාට ප්‍රාර්ථනා සිද්ධිය අනියතයයි කියනුයේ කළ පව්කම් වලින් ඔහු අපායට ගියාම පිනට ඔහුගේ ප්‍රාර්ථනාව සිදු කරන්නට අවස්ථාවක් ඇති නොවන බැවිනි. මෙතේ බුදුන් දැක නිවන් දැකීමට කුතිකුත් ප්‍රාර්ථනා කර තිබුණද පව්කම් කොට ඒ කාලේ අපායේ සිටියහොත් මෙතේ බුදුන් දැක බණ අසන්නට නොලැබේ. නිවන් දැකීම ගැන කවර කතාද? ඇතම් අවියත් ධර්ම කතිකයෝ අප්පමත්ත කම්පි බවං නවන්නේමි අන්තමාසෝ අච්චරා සංඝාත මත්තම්පි යන පාඨය දක්වමින් භවයේ නොපැතිය යුතුයයි කියා පින් කරන ජනයා නොමග යවති භවය නොපැතිය යුතුය කියා බුදුරදුන් වදාරා නැත. භවය නොපතා සිටීමෙන් මරණින් මතු කිසිම භවයක නූපදිනවා නම් හොඳය. නොපැතුවද රහත් වූ පුද්ගලයා මරණින් මතු කොතනක හෝ උපදී. එසේ උපදින තැනැත්තා විසින් තමාට නිවන් මඟ පාදා ගැනීමට උපකාර වන යහපත් තැනක් පතා එහි උපදින තැනට කටයුතු සලසාගත යුතුය. එසේ නොකොට සුගතියෙහි උවද පිනට අනපකාශ තැනක උපනහොත් ඔහුට වඩා නිවනට දුර වන්නේය. ඒ නිසා නිවන් දකිනු රසිපින්වතුන් විසින් පවින් තොරව වෙසෙමින් පින් කිරීමටද ඉඩ ලැබෙන තැන් පැතිය යුතුය. මිනිස් ලොව උපාසක උපාසිකාවන් ඇති භික්ෂූන් වහන්සේ ඇති දහම් අසන්න ලැබෙන ප්‍රදේශ ඉපදීමට සුදුසු ස්ථානයෝය පින් කිරීමට ඊතා හොඳ තැන මිනිස් ලොවය එබැවින් නොඑක් විට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල උපන් බෝසත්හු ආයු ඇතිතෙක් ඒ වායේ නොසිට පෙරුම් පිරීම සඳහා මිනිස් ලොව උපදිති මිනිස් ලොව පින් කිරීමට හොඳම තැන උවද පවින් වැළකී සිටීමට දුෂ්කර තැනකි. පව් කරන්නට සිදුවන නොඑක් අවස්ථා මිනිසාට පැමිණේ. දිව්‍ය බ්‍රහ්ම ලෝකවල පවින් වැළකී සිටීම පහසුය. ඔවුන්ට අපට මෙන් පව් කරන්නට උවමනා අවස්ථා නොඇලඹේ. දෙවියන්ගේ ආයුෂ දික් බැවින් එදා බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන ආදී මාර්ගඵලවලට පැමිණි දෙවියෝ අදත් එහි ජීවත්ව ඇත. ඔවුන් හා එක්වන්නට ලැබීම ඊතා යහපතකි. එබැවින් දෙව්ලොව ඉපදීමට පැතීමද යහපත් බව කිව යුතුය.